එසේ අවබෝධ වෙනකොට කිසිම සුඛ වේදනාවක් සුඛයක් වශයෙන් නෙවෙයි අපට දුකක්ම ලබා දෙන එකක් වශයෙන් ඒකට කියන ඇලීමක් නැත්නම් මේක දුක් ලබා දෙන හේතුව වශයෙන් අපට තේරුම් මෙසේ වේදනා සංහිතාකයෙන් අපි ප්‍රකාශ කරන්නේ වේදනා ස්කන්ධය දුකක් වශයෙන් අවබෝධ වුණාට පසුව සංඥා ස්කන්ධයත් ඒකාන්ත වශයෙන් දුකක් වශයෙන් දකින්නට ඕනේ. ඇත්තෙන්ම සංඥා ස්කන්ධය තරම් දුකක් වෙන දෙයක් මේ රෝග ධාතේ නැහැ කියන්නට පුළුවන්. සංඥාව කියන්නේ අනිත්‍යයක් නෙවෙයි. නැති දෙයක් ඇති දෙකින් පෙන්වලා අප මුලාවට පත් කරන දෙයක්. නැති දෙයක් ඇති දෙකින් පෙන්වලා අප මුලාවට පත් කරන දෙයක් සංඥාව කියන්නේ. නමුත් කියනවා කියලා පෙන්වනවා මිරිඟුවක් වගේ. ඈතට තේනවා මිරිඟුවේ ජලය කියනවා වගේ. ළඟට ගියාම එහෙම ජලයක් නැහැ. නමුත් ඈතට තේමා ජලයේ පිළිලා තියෙනවා. මේ සංඥාවක් එහෙම තමයි. ගැහැණියක් ඉන්නවා කියලා අපි සංඥාවෙන් මුලා කරනවා. පිරිමෙක් තුනයි කියලා මුලා කරනවා. කන්නේ මේ අතේ මේ කකුලේ මේ මුහුණේ මේ අහබල් අහබල් කොටසේ කියලා අපි මුලා කරනවා. බාහිර ලෝකයේ තියෙන සියලුම සංස්කාර මේවා ගොඩනැගිලි මේවා සංඥා මේවා දුරවල් දුරවල් සත්‍ය ආදී වශයෙන් සංඥාවෙන් අපි මුලා කරනවා. මේ මුලාව ඇති ඉස්සෙල්ලාම අවබෝධ කරගෙන සංඥාව තුළින් අයින් කරන්නට ඕන. විශේෂයෙන්ම මේ මමයේ මගේ කියන සංඥාව. ගැහැණියක් කියන සංඥාව, සිංහයෙක් කියන සංඥාව. කෙස්ගොන් නියදස් සම්මාස්නහරාදී දෙකුණ බවයෙන් අපි භවනා කරනකොට ඇතිවෙන මේ සංඥා අයින් කරන්නට ඕන. කෙස් කියලා දෙයක් නැහැ. නමුත් අපේ හිතේ සංඥාවක් තියෙනවා කෙස් කියලා. ලොම් කියලා දෙයක් නැහැ. එහෙම සංඥාවක් හිතේ දෙනවා මෙහෙම ලොම් කියලා දෙයක්. මේ කියලා ගස් කියලා මස් කියලා නහර කියලා පිටසෙම දේශරවාදී වශයෙන් අපි නම් කළාට එහෙම දේවල් නෑ මේ සංඥාව නිසා අපි මුලා වෙනවා. ගැහැණිය සිටිනා, තරුණියක් සිටිනා, තරුණියක් සිටිනා මේ ආදී වශයෙන් මේක මගේ විදම මේක මගේවත් මේ ආදී සංඥා. හිතේ තියෙන හැඟීමක් පමණයි. මේ හැඟීම නිසා අපි පැවතිලා මේ සංස්කාරයන් අපි උපාදාන කරගන්නවා. උපාදාන කරපු නිසාම උපාදාන පත්‍ය භව කම්ම භව රැස්කලා. කම්ම භව රැස්කර නිසාම භවපත්‍ය ආදී භවයෙන් භවයට යන්නට පටන් ගත්තා. ජාතින් ජාතියට ගමන් කරන්නට පටන් ගත්තා. සංස්කාර දුක කිනින්නට සිදුණා. මේක අපි තේමයි ගන්න ඕනේ. මේ සංඥා ස්කන්ධයේ ඇතිවීම මේ කාන්ත දුක. ඇයි අපි ඒක අපිට මුලා කරනවා? ඒ මුලාව තුළින් අපි සංස්කාරයේ දුකට ඇද ගන්නා මායාවේ උගලට අපි අසු කරනවා. මේ සංඥා ස්කන්ධය තුන. එම නිසා රූප සංඥාවක් හෝ සත් සංඥාවක් හෝ බන්ධහස පොත්පත් ධම්ම සංඥාවක් ඇතනම් මේ සියල්ලම සිටින් තියෙන මානසික මාත්‍යයක් පමණයි මේ තුන ඒකාන්ත වශයෙන් දුකක්මයි ඒකලන්න කියන අවබෝධ කරගන්න ඕන. සංඥාවල් සියල්ලම නිරුද්ධ වෙන්නේ අවස්ථාවක් ඇති වෙන අපේ භවනායේ උත්සස් අවස්ථාවක. මේ සංඥා නිරෝධයක් සම්පූර්ණ කෙනෙක් අත්දැකන ඔහුට හිතා ගන්නට පුළුවන් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අනේ මේ සංඥා ඇතිවීම කොයි තරම්නම් දුකක්ද මේ දුක මෙතෙක් කල් අවබෝධ කරගෙන සිටියේ නැහැ නේද කියලා. ඒ මුලාව අපට අවබෝධ කරගන්න පුළුවන්. එනිසා සංඥා ස්කන්ධය මෙලෙසින් මහා දුක්ඛ ස්කන්ධයක් බව දුක්ඛ සංදේශයක් බව අපට අවබෝධ වන්නට ඕන අපි අවබෝධ කරගන්න ගන්නට ඕන. ඊළඟට සංස්කාර ස්කන්ධය පංචස්කන්ධ ලෝකයේ තියෙන සමාගයේ මෙන්න අන්නයිදී ඒ වගේම අතීත අනාගත වර්තමාන කාලස්තරයටත් මේවා බිහිදුව බිහිදුව බලන්නට ඕන. සමාගයේ සංඥාව කෙසේ දුකක්ද? අන්නයිදී සංඥාව කෙලෙසින්න දුකක්. වර්තමානයේ සංඥාවකට තෙන් දුකක් දුක් සමුදයක් වෙනවද? එලෙසින්ම අතීත අනාගත සංස්කාර දුකක් හෝ දුක් සමුදයක් බවට පත් වෙන බව. මේ ආකාරයෙන් අනිත් සෑම අවස්ථාවන්ම වෙනසන්නට ඕන. කුසල අකුසල සංස්කාර, සිතේ යෙදෙන කායික ධර්ම සංස්කාර කියන්නේ. කුසලවත් අකුසලවත් කුසල අකුසල නොවන අව්‍යාපක ධර්ම වලක්. සිතේ යම් කිසි කායික ධර්මයක් ඇති වෙනවා නම් ඒවා ඒකාන්තයෙන්ම සංස්කාර ස්කන්ධය. මේ සිතේ සංස්කාර ඇතිවීම නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා අවිද්‍යාව පත්‍යෙන් ක්‍රියාත්මක වන නිසා මේ සංස්කාර ජනිත වුණා මේ සංස්කාර ජනිත වෙනවා සංඛාර පත්‍ය විඥාන ඒ සංස්කාර නිසා නැවත ප්‍රතිසංග විඥානය ඉගෙනගෙන මේ තත්ත්වය අපිට පේන්න ඕනේ අපේ සිතේ සංස්කාර දලා යෑම නිසා අවිද්‍යාව පත්‍යෙන් ක්‍රියාත්මක වන නිසා ඒ සිදුවෙනවා ඒකාන්ත වශයෙන්ම අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන මේ සංස්කාර දලා යෑම නිසා නැවත නැවත අපට උපදින්නට වෙනවා නැවත නැවත උපදිනවා කියන්නේ අනිත්‍යයක් නෙවෙයි දුකකම ඉදීමක් දුකකම පහළ වීමක් දුකකම අනුභව කිරීමට සිදුවීමක් දුකෙන් දුකට ගැලීමක් ඒක අපිට පැහැදිලිව කියලා සංස්කාර ස්කන්ධයේ කියන කුසලවත් අකුසලවත් මා කලින් කිව්වා ඒ ධ්‍යාන සිත්වත් එහෙම අභ්‍යාපක ධර්මයේ කියන බදන කුසල අකුසල නොවන සත්‍යයන් වුණත් විපාක ක්‍රියා වෙන සත්‍යයන් වුණත් ඒකාන්ත වශයෙන්ම දුක්ඛයක් වශයෙන් අවබෝධ කරගන්න ඕන. ඉතේ තියෙන සංස්කාර සියල්ලම දිදී යන සත්‍යයක් කවදා හෝ කෙනෙකුට අත්දකින්න පුළුවන්. කර්මක භවනා කළොත්. ඉතින් සංස්කාර සියල්ලම හිතින් දිදී යන්නේ හිත සම්පූර්ණයෙන්ම හිස් ස්වરૂපයකට පත් වුණ එහිදී ඇත්තෙන සුඛය අත්දකින විට මේ සංස්කාර හිත තුළ ඇතිවීම කොයිතරම්නම් දුකක්ද කියන එක පැහැදිලිව කෙනෙකුට අත්දකින්නට පුළුවන්. එසේ මොහොත් මාකලී හිමිපරිදි යොමුතරන්සා බලන විට මේ සංස්කාර සංදී පවතින දුක අපට පැහැදිලිවම අවබෝධ වන්නට ඕන. විඥාන සංදර්භක බව කියන්නේ විඥානයේ පැවතීමමයි ඒ කාන්ත දුක කියන්නේ. අපේ මේ නාමස්කන්ධය නැත්තම්, ඒ කියන්නේ විඥානයේ සයිතන්ක ස්කන්ධ නැත්තම් අපට කිසිම දුකක් නෑ. මේ මහ පොළොවම දිනගත්තා. නැත්තම් ලෝක විනාශය වෙන ආකාරයේ මහා විකාර තුනක් ආවා. මහා ජලයෙන් පිරුණා. මේ අපේ දැනුම මාත්‍රේ නැත්තම් නාමස්කන්ධය නැත්තම් අපට කිසිම දුකක් නැහැ. නාමස්කන්ධයේ පැවැත්මමයි ඒකාන්ත දුක, මේ විඥානස්කන්ධයේ පැවැත්මමයි ඒකාන්ත දුක. මෙතන විඥාන කියන එකෙන් වැඩිපුරම අදහස් කරන්නේ භවාංග විඥානය. සංස්කාරයෙන් සංස්කාරයට ගැටගැසෙන ලබන විඥානය. ප්‍රතිසන්දි විඥානයේ පැවැත්මන ඒකාන්ත වශයෙන් දුකක් බව කියන්නේ ඕන. අපි මේ ලෝකයේ පළමුවම ප්‍රතිසන්දි කියන තුන් විඥානයේ ඇති වුණ නිසායි අප මේ තරම් දුක් විඳින්නේ. අතීත සංස්කාරයේ ඒ තරම් දුක් විඳින්නේ එවැනි භවංග දුක් පරම්පරාවක අඛණ්ඩව පැවැත්මක් ලැබෙන නිසා ඉදිරියට මේ විඥානයන්ගේ මේ විඥාන පරම්පරාවේ පැවැත්මක් තිබේ නම් අපට ඒකාන්ත වශයෙන් ඒක දුකක්ම අත්පත් කරගෙන යනවා කියලා කෙනෙන්නට ඕනේ. දැන් පැහැදිලිවම බාහිර සංස්කාර ලෝකයක් සියලුම ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද ගන්ධ රස ඒ වගේම දිවට දැනෙන කයට දැනෙන පොට්ටබ්බ මනස දැන් අරමුණු ආදී සියලුම බාහිර අරමුණු ජීවිතෙන් දෙවින් කියන මහා දුක්ඛස්කන්ධ ලෝකයක් බව පෙනෙන්නට ඕනේ. සමාධි පංචස්කන්ධ ලෝකයක් ඒකාන්ත දුක්ඛ වශයෙන් පෙනෙන්නේ. හරියට අපි කියන කටෙක් වගේ අපිට දැන් පෙනෙන්නට ඕනේ. අවීතිය කියන කතාව කියන්නේ අවීතිය නම් නරකයේ 26 6 6 පැත්තම මහා විද්‍යාලයවල් ලිපි කරනවා. උඩින් දුක් වෙනවා, යටින් දුක් වෙනවා, හතර වටින් දුක් වෙනවා. මේ දුක් නැද්ද අවියට පත්‍ත්‍ච්ච ගුණ අගුරක් වෙන යකඩක්යන්ක් වෙන සත්‍ය තමයි මේක සත්‍ය කියන්නේ. ඕන කියන්නේ. දුක් නැදෙන්නේ ඕන්ගේ අඟක් දිනනවා. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මසුත් දැවෙනවා, මමත් දැවෙනවා, මනසක් ඉඳගටි, ආහාරෙත් ඉඳගටි, කමින් ඉඳගටි, අත්යෙන් සම්පූර්ණ පාරාටි ඒ මොකදනේ කල්සන්ගේ අසුත් මේ කියන්නේ මයිදසුත් දැවෙනවා, මමත් දැවෙනවා, මසුත් දැවෙනවා, නහරත් දැවෙනවා, අත්යෙන් සම්පූර්ණ පාරාටි. ඇතෝලින් දුම් විශේෂ. කොහොම දැරිද්දක්ද කියලා හිතලා බලන්න. මේ අපේ සංස්කාර ලෝකයේ එලෙසින්ම අපට තේරෙන්න ඕන. අවීචයේ හත්පසින් ඉගෙනගෙන දැනෙන ආසේ බාහිර සංස්කාර විශ්ේ පරාකරණාව සියලුම සංස්කාරේ කාන්ත දුක. අවීචී මනරේ පැහැෙන නිර්පල්ලේ ආනමේ අපායක සත්‍යක් වගේ අපේ මේ පංචස්කන්ධ ලෝකයේ ඒකාන්තයෙන් ඉගෙනගෙන දැනෙන දුක්පතෙන් තේරෙන්න ඕන. මෙසේ හරියට අවබෝධ වෙනකොට ඇත්ත වශයෙන්ම මේ භවයේ අනුමාත්‍රයක්වත් නැදී සිටිය යුතු තැනක් නෙවෙයි. මේක නෑත් කියනම සුදුසු කියන අවබෝධය අපට ඇති වෙනවා. එම නිසාම බුදුරජාණන් වහන්සේ වදාළන්නේ සිහිතාග වික්‍රේ අපමත්ත කෝපි දුතෝ දුක්ඛන්තෝ කෝටි ඉන්න මේකෝ අහං වික්‍රේ අපමත්තම් කි භව අපමත්තකම් භවන් නොවන්නේ අන්තමතෝ පච්චවා සංඝත මත්තම් කියේ මානිසාන මේ මුචි අසෝචි ටිකක් හරි දුක නමනවා වගේ මම මේ භවයේ අන්තමතු අන්තර අක්ෂර සංඝාත මත්සන්දි අසුබ බහලන් හැනද කාලයක්වත් භවයේ මම වාසනා කරන්නේ මේකේ කාන්ත දුක මාන්නේ මේක අපට පැහැදිලිව කියන්නේ යන්නට හිත සම්මා සම්බුද්ධත්වයට පත්වනවාට වඩා අද රහත් වෙලා පින්නම් පාන හොඳයි කියන අම්බිකුලට හේමක් තියෙන පුළුවන් කෙනෙකුට එක ඉඳලා එක වෙනකන් ජීවත් වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවට වඩා එක වෙනකන් මේ සංස්කාර ලෝකයේ සඳහා සිටිනවට වඩා අද මේ මොහොතේ පහත් වෙන මේ මොහොතෙන් කියලාම් පාණ්ඩම සිදුවෙනවා නම් ඒකම යහපත් ඒකම සත්‍ය අවබෝධය අපිට ඇතිවන්නට ඕන කලකිරීම එතන තියෙන නැතිවන්නේ. ඒ නිසා අපට පැහැදිලිවම මේ මුළු විශ්වය පුරා පවත්නා වූ සියලුම සංස්කාර ඒකාන්ත දුකක් වශයෙන්ම වැටෙනවා නම් මේ සංඛාරා දුක්ඛාටි යදා පඤ්ඤාය සත්‍යති මොකද්ද කියන්නේ අප නිමින්ද තේ දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය අන්න ඒක සංස්කාර ලෝකයේ කියන්නේ අපි කලකිරෙන අතනින් දින්දේ දුක්ඛේ දුක සංස්කාර ලෝකයේ කලකිරෙන ඒ කලකිරීම නැහැ මේ සමංගෝ විසුද්ධිය නිර්වාණ විසුද්ධිය සඳහා මාර්ගයක් වෙනවා. එම නිසා මේ තුන නිත්‍යතාවනුපස්සනාව ඉදීම මතුවන්න ඕනේ. නිරායාසයෙන් හදතුන් මතුවන්න ඕනේ. දුක්ඛානුපස්සනාව හරියට අවබෝධ කළා නම් අවධියට බැඳුවා නම් ඒ තුළින් නිත්‍යදානුපස්සනාව ඒකාන්තයෙන්ම ඇතිවන්නට ඕන. ඒකේ ඇති නොවනවා නම් අපේ දුක්ඛානුපස්සනාවේ යන්න අඩුපාඩු තියෙනවා. ඒ නිසා ඒ ඇති ඇති නොවනවා නම් අපි අදිවතෙන් දුක්ඛ අමුක්තිදාන ප්‍රශ්නාව ඇති කරගන්නට ඕනේ. මේ විහාර කියන අනුපස්සනාවලට අනිත්‍ය කියන දුක්ඛ කියන ලක්ෂණ දෙකම සම්බන්ධ කරගන්න ඕන. නිත්‍යදානපස්සනම් භාවයතෝ නන්දෙන් පජහති කියලා කණන් අපි ප්‍රකාශ කළ සප්පීතර සුඛාව මේ කලකිනුන්නේ ඇති වෙනකොට අයින්මන්නට ඕන. අපි මේ සංස්කාර ලෝකේ සමාගයේ ලෝකේ බාහිර ලෝකේ සදී අදී පතන ලෝකේ සංස්කාරයන්ම සක්විතක සංස්කාරයන් කෙරෙහි සක්විතික තෘෂ්ණාවක් අප තුළ පවතිනවා. සමාධි ලෝකයේ කෙනෙක් සමාධි පංචස්කන්ධ ලෝකයේ කෙනෙක් බාහිර ලෝකයේ කෙනෙක් මේ තෘෂ්ණාව බැඳෙන මොන ධර්මයන්ටේ කියලා දැන් මේ අනිදි මේ තරම් දුකක් ලබා දෙන මේ දුක් කොටකද මෙතෙක් කල් අපි ඇදී ඇදී ඇදී ඇදී සිටි අපේ සිට දුක් පිළිපයක් සහිත තණ්හාවෙන් බැඳෙන මේ දේවල් වලට නේද මේක හරියට අවබෝධ වන්න ඕන. මේ අනිත්‍ය කියන ධර්ම වල නේද මෙතේ අපි ප්‍රාප්තික ප්‍රශ්නාවට යන්නේ. මොනවද මේ ඇලෙන්නට තියෙන්නේ? එපාටකින් ඇලිච්චි ගමන් ඇලෙන ධර්මයක්. අනිත්‍ය කියන ඇලෙන ඇලීමට බඳුන් වන සංස්කාර ධර්මයක් අනිත්‍ය කියන්නේ. ඒක දකින්න ඒ කියන්නේ අපි ඇලුම් කරන්නේ සත්‍යීතික තෘෂ්ණාවක් ඇති කරගන්නේ අපි සිතුම් මේකයි ධර්මයන් නාම මාත්‍රයක් ඒකත් ඇති වෙන ධර්මයක් වෙනවා ඇලෙන ඇලෙන කරන ලබන වස්තුව හෝ පුද්ගලයක් සංස්කාර ඉන්දියක් ඒ සංස්කාර ඉන්දියක් ඇති නැති යන මොනවටද මේ වේ හර්තීතර ප්‍රශ්නාවක් ඇති කර ගන්නට මොනවද මේ කියන්නේ මේවා ඒකාන්ත වශයෙන්ම දුක අපි ඇලෙන්නේ මේ මහා දුකකට අපි කියන්නේ පළමෙතිය ගුණතරක සංඥාවක් අනින්ද පළඳ පළමෙතිය පිච්චෙනවා පිච්චෙන්න පිච්චෙන්න පළමෙතිය තව තමක් කනවා දැනපනා දැනපනා ඒ පළමෙතිය ඒ කින්නම මෙයයි එදත් කියන්නේ අපි මේ සංස්කාර ලෝකේ සංස්කාර අල්ලගෙන සත්‍විතික ප්‍රශ්නාවෙන් බැඳිමෙලි ඒකටම පණ පණ වෙන්නේ දැනකන ඒකෙන්ම විනාශයට පත් වෙන සංස්කාරන සංස්කාරය යන දුකින් දුකටපත් වෙන මේ සත්‍යය පැහැදිලිව තියෙන්න ඕන අනේ මේ තරම් විශාල බුද්ධි ගාලාවක් නේද අපි සංහාවකින් ප්‍රශ්නාවකින් බැඳුනේ ඒ වගේ සංස්කාරයන් කියන්නේ නේද? මේ දැන් අනිත්‍ය කියන ධර්ම කෙරෙහි මේ ධර්මයෙන් තියෙන බැඳෙන මේවා බැඳිය යුතු සුත්නායන් ඇදී යුතු ධර්මද නැත්නම් මේවා බිය යුතු ධර්මද කියලා කියනකොට අපි මේවා දුකට ඇද ගන්න ධර්ම නේද? අපිට සපක් ලබා දෙන ධර්මද මේවා? එහෙම නැත්නම් අපි සංසාරයෙන් සංසාරයට ඇදලා දුකේ ඉන්නම ගන්නද කියන එක පැහැදිලිව අපේ කටට තුළින් අපට තුනියනා නම් අපිට නිස්සිදාවක් ඇති වෙනා සංස්කාර ලෝකේ සංස්කාර ලෝකයේ දෙහි නිත්‍ය පුරා ප්‍රවේදන්නේ සංස්කාරකේ මේ වගේ කිසිම සුස්නාවක් සබාර දෙන්නේ නැහැ මේවා කෙරෙහි කිසිම ශක්තියක බද්ධයක් ඇති කරගන්න යුතු නැහැ. මේවා දීමිත ධර්ම, මේවා ඈතියක ධර්ම, මේවා පහතලයක ධර්ම කියන අවබෝධය හිතට මතුවන්නට උනා. එතකොට එහෙම ඇතිවෙනකොට විරාගාම පස්සනම් භාවයන්තෝ සාසං අජති. විරාගාම පස්සනාවත් අපේ සිත තුළින් හදවන්නට ඕන. මේවාට අපි ඇදී ඇදී සිටියා රාගයෙන් බැඳුණා. මේ රාගයෙන් බැඳෙන නිසා සංසාරයෙන් සංසාරයට ගමන් කරමින් සංයෝජන වලින් ගැට ගැටෙනවා. මේ ඇදීම ඇත්ත වශයෙන්ම මේකේ කොට ගැටි ගැටි මේ මාත රාගයෙන් ඇදී සිටීම තුළින් මෙවැනි දුකක් අපට ලබා දුන්නා ඉදිරියට මෙවැනි දුක් අපට ලබා දෙනවා මේවා ඒකාන්ත වශයෙන් මහා දුක් දාලාවල් නේද මේවා ඇලෙන්නේ ඇදීමක ධර්මද රාගයෙන් බැඳෙන්නට ඕන ධර්මද මේවා කොච්චර රාගයෙන් බැඳී සිටියත් මේ සියල්ලම අපට අතහරින්න සිදුවනවා මේවා අනිත්‍ය යන මේ අනිත්‍ය යන ධර්ම කෙරේ අපි ඇන්නේ මුදුද කාගෙන් බැඳී යුතුද? අපි රාගයෙන් බැඳී සිටියත් නොබැඳී සිටියත් මේ සතර විශ්වේ පාදනා සංස්කාරම අත්හැරිය යුතු දවසක් අපට උද්දක වෙනවා විකල්පයක් නැතුවම අපට අත්හරින්න සිදු වෙනවා. එසේනම් මෙවැනි අවබෝධයක් පැහැදිලිවම ඇති වෙන විට මේ බැඳීම තුළින් සංසාරයට පැති වෙන බව පිළිගන්න විට මේ බැඳීම නිසා සංසාරයේ කැඩෙන බව අවබෝධ වෙන විට මේ ගැඹුරු කාන්ත වශයෙන් දුක්ඛ සමුදය සත්‍ය බව ප්‍රත්‍යක්ෂ වෙන විට ඇත්ත වශයෙන්ම සකල සංස්කාර ලෝකයේ කෙරෙහිම අපට රාගය අපේ සිතෙන් රාගය ඈත්ලා විරාගය ගන්නට පුළුවන් වෙනවා විරාගානුපස්සනම් භාවන තෝරාගන්න පදහස කියලා එන නිසා වදාගෙන දෙනවා එතකොට දැන් ළමයන් 10ක් කතා කරන්න වෙලාවක් නැති. පටිච්චසමුප්පාදන පස්සනම් භාවයෙන් තෝ නන්දින් සදාති ආදානම් සදාති. දැන් මෙසේ කලකිරීම තුළින් මෙසේ ඇතිවන විරාමයේ තුළින් මේ සංස්කාර අල්ලා ගැනීම අපහැදී යන්නට ඕන. අපි මෙතෙක් මේ සංස්කාර උපාදාන කළා අල්ලා ගත්තා. එසේ අල්ලා ගැනීම නිසාම සුසල කුසල සංස්කාර රැස් කරගෙන සංස්කාරයෙන් සංස්කාරයට ගමන් කළා. සසල දුකින් නිමග්න වුණා. මේ අල්ලන්නේ මොනවද? ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍යයක් නෙවෙයි. හරියට මේ පොඩි ළමයි සාක්ෂිය කියලා නමා ණය කියලා අල්ලනවා නම් දැනුම ඇති පුද්ගලයෙක් ඒක අල්ලන්නේ නැහැ. පොඩි ළමයාට ඒක දැනුම නැති නිසා මේක අපි හැම ලස්සනයි, කෙනෙක් ලස්සනයි කියලා අල්ලන්නත් පුළුවන්. ඇයිදොත් මොකද වෙන්නේ? සාක්ෂිය ගැටුවාට පස්සේ ඔහුට ඒ පොඩි ළමයාට මානසික දුකක් ඇතිවන්නත් පුළුවන්, මරණය සිදුවන්නත් පුළුවන්. මේ සංසාර ලෝකයක් අපි අල්ලන්නේ අර පොඩි ළමයි නයින් පොඩි මොනවා අල්ලනවා. අපි මේ ආදීනව දන්නේ මේ වැසි කරන ක්‍රියාවලිය ගන්න. ඒක නිසා එතකොට පටිනිස්සාරාණපස්සනම් භාවෙන්තෝ ආදානං කදහති. අපිට මේ සංස්කාර ලෝකයේ කලකිරීම ඇතිවලා විරාගය ඇතිවලා මේ සංස්කාර ලෝකයේ අතහැරීමේ ශක්තියක් පටිනිස්සාරාණපස්සනා භාවිතා කිරීමෙන් ඇතිවන්නට ඕන. ඉතින් ඇතිවීමට නම් මේ ආදානීය අල්ලා ගැනීම ඇති බාහනකතන ඒ දුක්ඛ සමුදයක් වන බව අපට පැහැදිලිවම අවබෝධ වන්නට ඕනේ. මේ සංස්කාර නිසේ අල්ලාගෙන සිටපු නිසා අර කලින් කීසේ අනන්තත්ව මහාන කාලයක් තිස්සේ අනන්තක් ගෝයන් වික්ඛවේ සංස්කාරෝ අනන්තවත් මහාන කාලයක් තිස්සේ සංස්කාර දුක අනුභව කළා. ඉතිරියටත් මේවා අනුභව කරන්නට සිදෙනවා. මේක අල්ලන්නට මොනවද ආදාන කරන්න තියෙන්නේ? අල්ලන්න ධර්මයක් නැති යනවා. ඇල්වීමට බඳුන් වෙන ධර්මයක් නැති යනවා. උපාදාන කරන්නට දෙයක්වත් නැහැ. උපාදාන කළ හැකි භාවයකුත් නැහැ. මේ අවිද්‍යාව පසුපසින් ප්‍රයාසනික වෙන නිසා අපි අල්ලන්නේ. උපාදාන කියන්නේ සිතින් ඇති කරගන්න ලබන ආදාන කියන්නේ උපාදාන කියන්නේ සිතින් අල්ලා ගන්නා එකක් සිටින් කියන ධර්මයක්. අල්ලා ගන්නේ සංස්කාර ධර්මයක්. අල්ලා ගැනීමත් සංස්කාරයන්ට ඇති වී නැති වෙන අල්ලාගත් ධර්ම සංස්කාරෙකින් ඇති වී නැති වෙන. මේක පොතනද අල්ලා ගන්නද කියන්නේ කෙසේද අල්ලා ගන්නේ? මේ අවබෝධය ගන්න ඕන. මා දැක දවසක් මේ වේගෙන් හාරන හොලඟ දැයට බෙදලා අල්ලන්න උත්සාහ කරනවා. අත කිච්චු කරන්න දෙස්සලා හොලඟ පාස් වෙන ඉක්ම ගොස් ඉවරයි. අපිට අල්ලන්නට මොනකොත් නැහැ, අල්ලන්නට හැකියාවකුත් නැහැ. මේ සංස්කාර ලෝකයේ මේ ආදානයක් තිබුණා නම් ඇති වී තිබෙන්නේ මේ සත්‍යය අපට අවබෝධ නොවු නිසා. ඒක අවබෝධ වෙනවා නම් අන්නේ මෙතන කිසිම දෙයක් අල්ලන්නට නැහැ නේද කියන අවබෝධය තියෙනවා. එතකොට අපිට අත්හරින්නට පුළුවන් වෙනවා. ඒකේ අල්ලා ගැනීම නිසා සංසාරී දුක පැතිරෙන බව දැනගැනීම දැනීම නිසා අපට මේ ආදානය සම්පූර්ණයෙන් නිදී යනවා නම් පටිච්චසමුප්පාදන පස්සනාව අපේ සම්පූර්ණ වෙනවා. කිසිම සංස්කාරයක් නෙවෙයි මේක ගන්නේ කියලා අවබෝධ වන්නට ඕනේ. මේ කියන ලෝකයේ සියලුම සංස්කාර අතහැරීමකින් අතහැරීමකින් අතහැරීමකින් කියන සංඥාව ඇතිවන්නට ඕනේ මොකටද සංස්කාර අත නොහැර සංස්කාර අතහැර ලබන නිවන ලබන්නට බැරි නිසා මේ සියලුම සංස්කාර දෙකෙන් ගිනිහි යන්නට ඕන එසේ ගිනිහි යනකොට අපට පැහැදිලිවම අවබෝධයක් ඇතිවන්නට ඕන අනිත් මේ මුක්ඛය සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමී පටිපදා සත්‍ය කියන සත්‍යයේ පිළිබඳ අවබෝධයක් මේ අනිත්‍යෝ සංස්කාරණී දුක්ඛෝ සිස්සේ පාදනා සකල සංස්කාරයන් ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍යයක් කියන අවබෝධය අපිට දැන් ඇති යන්නේ. මුළු විශ්වයේම දුකින් බැහැලා සුඛ සංඥාව අපි අයිත් නේලා ඒක නිසා මුළු විශ්වයේ යම් සංස්කාර තිබෙනම් සබ්බේ සංඛාරා දුක්ඛා කියන සංස්කාරය දුකක් මේක තමයි දුක්ඛ සත්‍යය කියලා අපිට වැටහෙන්නට ඕන. මේ සියලු සංස්කාර මේ දුක්ඛ ලෝකයේ කෙරේ යම් සංස්කෘතික තෘෂ්ණාවක් තිබෙනම් නිත්‍යදාන පස්නාන ජීවී යම් සංස්කෘතික තෘෂ්ණාවක් තිබෙනම් ඒ සංස්කෘතික තෘෂ්ණාවක් විරාගාන පස්නාවේ ජීවී යන නිරුත් වී යන භාවයක් තිබුණා නම් ඒ භාවයක් පටිච්චසමුප්පාදාන පස්නාවේ යම් කිසි උපාදානයක් ජීවී යන නම් ඒ තිබුණ උපාදානයක් අපීතික තෘෂ්ණාව කාගේ සාපාදානයේ තියෙන මේ ධන්න තිබෙන තාක්කල් අපි සංසාරයෙන් සංසාරයේ ගමන් කරන දුකින් දුකට නිවන් බණින්නට සිදු වෙනවා ඒක නිසා මේකේ කාන්ත වශයෙන් දුක් සංදේ සත්‍ය කියන අවබෝධය අපිට ගන්න ඕනේ චතුරාර්ය සත්‍ය දැනෙන්නේ දැන් හත්ය දෙකක් අපි දකිනවා මොකද්ද අනිත්‍ය සංස්කාර දුක්ඛය දුක්ඛෝ සංස්කාර දුක්ඛය මුළු විශ්වයේම ඒකාන්ත දුක්ඛ සත්‍යය දුක්ඛ සත්‍යයෙන් තොර විශ්වයක් නැතේ ඒක දැකනවා. ඊළඟට මේ සංස්කාරකලේ සංහාවක් භාගයක් ඇලීමක් තිබෙනවා. ඒ සංහාව ඊළාමේ කියන්නේ ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය කියලා අපි අවබෝධ කරගන්නවා. දැන් මුක්තිදාන පස්නාව තුළින් රාගයේ අතහැරීමක්. විරාගාන පස්නාවේ තුළින් රාගයේ අතහැරීමක්. මුක්තිදාන පස්නාවේ තුළින් සත්‍ය ප්‍රතිපස්නාවේ අතහැරීමක්. රාග විරාගාන පස්නාවේ තුළින් රාගයේ අතහැරීමක්. කටිනිස්සග්ගානුපස්සනාව කියන ආදානයේ අතහැරීමක් ඇතනම් අන්න ඒ අතහැරීම දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යය කියලා අපට අවබෝධ වන්නට ඕන. කියන්නේ වාගේ අතහැරීම සත්‍යීතික ප්‍රඥාවේ අතහැරීම මේ උපාදානයේ අතහැරීමයි දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යය. යාර සම්මාදිට සම්මා සංකප්ප කියනවා හරි. මෙතන ප්‍රායෝගිකයෙන් උපරිම අවස්ථාවකටපත් වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්යසංග මාර්ගයේ ඉහළ මාර්ගයකයි අපි මේ කතා කරේ සම්මාදිට්ඨිය. එතකොට මේ චතුරාර්ය සත්‍යයෙන් සත්‍ය තුනක් දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ ගාමී සත්‍යදාග සත්‍ය කියන සත්‍ය තුන අවබෝධ වුණාට පසුව දුක්ඛ සහ දුක්ඛ සමුදය නිරුද්ධ කිරීම සඳහා නිරෝධානුපස්සනාවක් ගන්නවා. දුක්ඛ නිරුද්ධ කිරීමට දුක්ඛ සමුදය සත්‍ය නිරුද්ධ කරලා ගැනීමට පොත්පත්වල බුදුරජාණන් වහන්සේ වදාළා තියෙන්නේ නිරෝධාන පස්සනාවෙන් පස්සේ පටිච්චසමුප්පාදාන පස්සනාව ඒකේ ශක්තියක් තිබෙනවා හේතුව සහතන් වහන්සේ කෙනෙක් නිරෝධාන පස්සනාවෙන් අත්පත් ඵලයේ සාක්ෂාත් කළාට පස්සේ මුළු විශ්වයේම කියන සංස්කල සංස්කාරයන් පිටින් ගිදී ඈතිය පටිච්චසමුප්පාදේ අතහැරිලා සමාධි සංකප්පන්ද ලෝකයක් එක්ක. එතකොට නිරෝධාන පස්සනාව තුළින් ආපු ප්‍රතිඵලයේ කොයි පටිච්චසමුප්පාදාන පස්සනාව කියන්නේ නිරෝධයේ අධ්‍යක්ීම තුනේ ආප ප්‍රතිඵලයකයි අතවරින්. අපි ඒ කප්පයට පත් වෙනකම් අත හැරලා ඊට පස්සේ නිරෝධාන පස්නා වඩන්න. ඒකයි අපි පටිච්චසමුප්පාදාන පස්නාව පළමුවෙන් ප්‍රකාශ කළා නිරෝධාන පස්නාව පසු ප්‍රකාශ කිරීම අදහස් කළේ. එතකොට දැන් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් චතුරාර්ය සත්‍යයේ සත්‍ය ගුණ පිළිබඳ අවබෝධය ඇතිලා මුළු පිටියේම තියෙන සංස්කාර අනිත්‍ය වශයෙන් වැටෙනවා දුක් වශයෙන් වැටෙනවා අපිට තියෙනවා. මේවා දෙවිය යුතු ධර්මය, මේවා සබාගත යුතු නොසිතු ධර්මය, මේවා බැදී බැදී යුතු නොවන ධර්මය කියලා අවබෝධය මේවා පහකල යුතු ධර්මයේ පහකබ්බන්තියේ වික්‍රේ මේ ධර්ම පහකල යුතු කියන අවබෝධයත් අපට ඇති වෙලා තියෙනවා. දුක්ඛ සමුදය සත්‍යයේ තියෙනවා සංකෝපණය දුක්ඛ සමුදයන් අගය කරගන්න පහකබ්බන්ති. මේ දුක්ඛ සමුදය සත්‍යයේ ප්‍රහාණය කළ යුතු නාමය අපට ඥානය දැන් ලැබිලා. ඒකයි ඒ පහත දීප බව අවබෝධ වන්නේ. මෙන්න මේ தත්යෙන් පසුව අපේ නිරෝධානුපස්සනාව කියන සමුදය අත්හැරීමට කටයුතු කරනවා. ඒකේ කටයුතු කරන්නට නම් වර්තමාන පංචස්කන්ධ ලෝකයේ භාවනාවට අරමුණට කරන්නේ. බාහිර සංස්කාරක් නෙවෙයි, අඥාන අතීත සංස්කාරක් නෙවෙයි, අනාගත සංස්කාරක් නෙවෙයි. වර්තමානයේ පවත්නා වූ සමාධි සංකප්පංග භෝකේ පවත්නා රූපස්කන්ධය සහ නාමස්කන්ධය භාවනාවට ගන්නවා. හිත සමාධිමත් සිතේ ප්‍රඥාව දියුණු වෙනසට දියුණු වෙන පිටු නිසා මෙහිදී අපට මේ පංචස්කන්ධ ලෝකයේ ඇතිවීම නැතිවීම බල බලා සිටින්නට පුළුවන් වෙනවා. පංච උපාදානස්කන්ධයේ උද්‍යප්ඥාන පස්සේ ඉගෙන සිටින බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මේ භාවනාව තමයි ඒ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම බැලීම තමයි ආසවානංකය සංවත්තදී මේ ආශ්‍රයන්සේ කිරීම සඳහා පවතින ඒ භවනාව පමණයි. අනිත් භවනා ඒකට උපකාර වෙන දේවල්. එතකොට මේ වර්තමාන පංචස්කන්ධ ලෝකයේ අපි ඒ ලෝකයේ ඇතිවීම නැතිවීම බල බල බල බල වාසය කරනවා. ඒකේ වාසය කරන්නේ නම් එක්කෝ කායන පස්සනාවට මූලික වශයෙන් අපේ සිත පිහිටවන එක බඩා සුදුසුයි, මායදා පීවරගෙන ඒ කෙසේ කරගෙන ආකාශ ප්‍රාසාසෝ බින්දීම පිළිම හෝ නැත්නම් කටදහක අවස්ථාන හෝ දවස් මනස්කාර භාවනාව. එහෙම නැත්නම් පටික්කුල මනස්කාර පිළිකුල් කොටස් අල්ලගෙන හෝ භාවනාවේ නිරත වෙනවා නිරත වෙනකොට මේ පන් රූප ලෝකය දිවි දිවි ඇති ඇති නැති නැති යන ආකාරම බල බලා වාසය කරනවා. උපින් වෙනකොට තියෙන රූපස්කන්ධයේ හැකිනකොට නැති යන ආකාරය දෙකට බලනවා. ආස්වාද කරනකොට තියෙන රූපය ආස්වාද කරනකොට නැති යන ආකාරය බල බල හිටන මුළු මොන කය ආස්වාද ප්‍රසවාස කරනක් නෙවෙයි ආස්වාද කරනකොට තියෙන සුඛ වේදනාව ආස්වාද කරනකොට නැති යන ආකාරය බලනවා හින්දිනකොට තිබෙන සුඛ උපේක්ෂා වේදනාව හැකිනකොට නැති බව දකිනවා ආස්වාද කරනකොට තිබෙන සංඥාව ආස්වාද කරනකොට නැති බව දකිනවා හින්දිනකොට තිබෙන සංඥාව හැකිනකොට නැති බව දකිනවා ආස්වාදයි කියලා කීපත් කරනවා නම් චිත්ත සංස්කාරය කියනවා නම් ආස්වාද කරනවා කියලා කීපත් කරනකොට ඒ සියලුම චිත්ත සංස්කාර නිරුද්ධ වී යන ආකාරය අපි දකිනවා. එලෙසින් පෙන්ගෙන අපට තිබෙන චිත්ත සංස්කාර හැකියනවා කියන දකිනකොට අපට නැති යන ආකාරය දකින්නට පුළුවන් වෙනවා. ආස්වාද කරනකොට දැනෙන දැනීම ආස්වාද කරනකොට නිරුද්ධ වී යනවා. සිඳෙනවා කියනකොට දැනෙන දැනීම හැකේනවා කියනකොට නැති යනවා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයම ඒ ඒ සිනේම සනික වශයෙන් ඇති ඇති නැති නැති යාම බලබලා බලබලා දැන් මාසේ කරන්න සිදුවන්නේ. විශේෂයෙන් වාසය කරනකොට පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය ඇතිවීම නැතිවීම කය වය බලබලා සිටීමේද මේකේ සමුදය අර කලින් කියවාසේ ගිලිහි යන්නට පටන් ගන්නවා. රූපස්කන්ධය අපේ සිතට වැටීමේ හේතුවක් තියනවා නම් ඒකයි ඒකේ තියෙන සම්දේ. රූපස්කන්ධය අපේ සිතට වැටී වැටී අවබෝධ වී පිහිටින පවතින්නේ අංකිතවක් නිසා නෙවෙයි රූපස්කන්ධයේ මතුපිටින් හෝ ඇතුල්පත්යෙන් අපේ මනෝ සංපස්සේ ක්‍රියාත්මක වෙන නිසා මනස දිනලා ස්පර්ශ කරනවා මනස දිනලා ගන්නවා අපේ රූප කොටස් වල ඒ මනෝ ස්පර්ශයේ පවතින තාක්කල් මේ රූප කොටස් අපේ සිතට වැටෙනවා ඇස් දෙක පියාණන් හිටියක් මේ මනෝස්පස්සේ තමයි සමුදේ රූප සත්‍යයන් රූප සම්මේ දෙකිනේ. මේ මනෝස්පස්සේ සම්පූර්ණයෙන් අපේ හිතෙන් ගිලිහී ගියානම් කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් ගිලිහී ගියානම් අපේ රූප කොටස අපේ ඇඟ පිටට නොඇදී යනවා. එවිට නිරෝධහත් පස්සනම් භාවෙන්තෝ සමුදයන් සදාති රූප නිරෝධේ අපි අත්පතිනා ඒ රූප නිරෝධේ අත්දැකීම නිසා රූප නිරෝධේ අත්දැකීමට නොහැකි වූ සමුදය මනෝ සංපස්සේ නිරුද්ධ වෙනවා. එකසුතු. අනිත් අතින් රූප කොට හිතට මනසින් වැටෙන වැටෙන දුබන විට නොඑක ආකාර දුක් වේදනා ඇති වෙනවා නොඑක ආකාර ඒ අල්ලලාගෙන සිටින ගලාගෙන යන සංස්කාර ඇති වෙනවා රූපස්කන්ධයේ මුසේ ඇතිවීම මේ සමුදේ නැදක නැදක නිසා ඇති වෙන මේ වේදනා ආදී චිත්ත සංස්කාර අපේ සිතින් විරිහි යන රූප නිරෝධය අපි අත්දකිනකොට එම නිසා ඒ චිත්ත සංස්කාර නිසා යම් කිසි දුකක් අනාගතේ පහළවන්නට තිබුණා නම් ඒ දුක්ඛය ඒ දුක්ඛ මේ දුක්ඛ සමුදය නිරෝධය නැති යනවා මේ කියපිට තේරෙන්න ඕනේ නැහැ කියන්නේ රූප කොට අපිට පෙනෙන්නේ අපේ ඇහැට අවබෝධ වන්නේ රූප කොට පෙනෙන්නට හේතුව සමුදය තිබෙන තාක්කල් පමණයි මනෝස්පස්සේ තිබෙන තාක්කල් පමණයි ධම්මයෙන් මනෝස්පර්ශය අපේ රූප කොටින් නිදී කියන රූප කොට අපේ සිතට නොයටි යනවා. එම නිසා රූප කොට හිතට වැටෙහි යන සමුදය නිරෝධහන පස්නාව තුළින් රූප නිරෝධය තුළින් අපි අත්දකිනවා. එකක් අනිත් පැත්තෙන් රූප කොට හිතට වැටෙනකොට රූපයෙන් රූප වල එන්නේ පවතින වේදනා ආදී සංඥා ආදී සංස්කාර බලවත් සිටිනවා. ඒ සංස්කාර බැලීම කියන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං වශයෙන් බදාල් පරිදි ඒ සංඛාර තුළින් නැවත ජාජාතියක් ගෙන දෙනවා සංස්කාර දුක අත්පත් කර දෙනවා රූපයේ සිතට අරමුණු නොවීම නිසා රූප නිරෝධයේ දැකීම නිසා අතීතයේදී පහළ වීමට ඉඩ ඇති සියලුම දුක නිරුද්ධ වෙනවා දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය වෙනවා ඒ අල්ලාහ් පවතියි මෙන්න මේ தත්ය අනිත්‍යානුපස්සනාවේ ඒ කියන්නේ රූපයන්ගේ අනිත්‍යම පංචස්කන්ධයේ අනිත්‍යම බල බල ඉගෙනකොට කෙනෙකුට අත්දකින්නට පුළුවන් වෙනවා. මේදී ඉතුරු වන්නේ මොකද්ද? නාමස්කන්ධයක්. හිස්සෝ ස්වરૂපයක් සහ ඒ දැනෙන දැනෙන කතියක් ඇතිවන්නට පුළුවන්. ඒ නාමස්කන්ධයේ තියෙන රූපස්කන්ධයක් සහ නාමස්කන්ධයක්. කියන්නේ ශරීර රූප නිමිත්ත නැති ගියක්. ශරීරයේ නොපෙනීයක් අහසේ සිට පාවෙනා බඳු පස්සක් සුද්ධත වුවත් අපිට ඒ සිත් බව වැටෙනවා දැනෙනවා ඒ දැනීම නාමස්කන්ධයේ ඒ සිත් බව රූපස්කන්ධයේ මොකද රූපස්කන්ධය කියන්නේ එතන ආකාශ ධාතුව ඒ ආකාශ ධාතුවත් අපි අයින් කරන්න කිව්වනවා මොකද මේ රූප නිරෝධය සම්පූර්ණයෙන්ම අත්දැකීම සිදුවන නිසා ආකාශ ධාතුවේ විඥානය අපි වෙන කරනවා සමාධිමත් සිටින්න අර සූමුතාවේ මහත්කමකට ඉදිකෝ අරසෝමතාවේ කුමා සුද්ධෝ විඥානයේට විඥානය කියන්නේ අපට අත්දැකීමට පුළුවන් දැන් විඥානයේ ප්‍රයත්නක අන්තිම රූපයක් වෙනවා විඥානයේ ප්‍රයත්න නිසා සංස්කාර දෙක ඇති වෙනවා ඒ සම්පේයයි ඒ විඥානයේ ප්‍රයත්න සම්බෝධින් දෙකම කරන්න පුළුවන් ඕන. ඒක තමයි අපට නාම රූප නිරෝධයක් අද්දක මොන සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ විඥානයෙන් මේ විඥානයේ දෙකම දැන් බල බලා සිටිනකොට ඒ විඥානයේ ඇතිවීම කියනවා නැතිවීම කියනවා ඇතිවීම කියනවා නැතිවීම කියනවා මෙලෙස විඥාන සංවේගය නාම සංවේගය ඇතිවීම නැතිවීම බල බලා බල බලා සිටිනවා. මෙතන වාසය කරනකොට ඒ බලන සිටේ ඇතිවීමක් දකිනවා ඒ නැතිවීමක් දකිනවා. ඒ කියන්නේ සිටේ ඇතිවීම නැතිවීම දකිනවා නම් යම් කිසි සිද්ධ කෝණ ඒ දැකපු සිතත් එලෙසින්ම ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා. මෙලෙසින් නැතිවෙන නැතිවෙන උදේවය මේ නාමස්කන්ධයේ බලබලා සිටින විට මේ නාමස්කන්ධයේ පුරේ පැති මනසකාර යන්නේ කියන මුද්දනා නම් මනසකාර නිරුද්ධයට හේතු සම්පූර්ණ වෙන විදිහට ඒක සිදුවන්නේ. අන්න නාමස්කන්ධය අල්ලාගෙන අරමුණ වේදන පවතින සිට පිළිගන්න. එහෙනම් නාමස්කන්ධයේ අරමුණ වීමට ඒකේ සිට ප්‍රතිසින් අරමුණ වීමට හේතු වූයේ නාමස්කන්ධය ඇල්වීමට හේතු. නාමස්කන්ධය ඇල්වීමට හේතුව පවතින තාක්කල් පමණයි. අපි ඇස් දෙක අතරින් පිටින් දාස්සල් රූප පේන ඇස් දෙක තියාගත්තට පස්සේ රූප පේනවා. රූප වල කිසිදෙන්නේ ඒක කරගෙන. ඒ වගේම නාමස්කන්ධයේ පැවතීමේ හේතුවක් තිබෙනවා. ඒ හේතුව තමයි ඇත්ත වශයෙන්ම අවිද්‍යාව ප්‍රධාන වශයෙන් කතා කරනකොට තණ්හාව දෙවෙනි වශයෙන් කතා කරනකොට මේක තමයි හේතු තියෙනවා. ඒක විස්තර කරන්න දැන් කාලේ මන්දී පස්සේ දවසට අපි විස්තර කරනවා. මේදී ඒ හේතුව දිලිහි යනකොට මේ නාමස්කන්ධයේ අනිත්‍යතාවය පෙන්වනකොට දැන් මමයේ මගේ ආත්මය කියලා ගන්නට සීසලා කරන්නේ මේ නාමස්කන්ධය පමණයි. රූපේ ගන්නට මම කියලා මගේ කියලා ආත්මය කියලා ගන්නට දෙයක් නැහැ. මේ නාමස්කන්ධයේ මෙලෙසින් ඇති වෙනවා මෙලෙසින් නැති වෙනවා. එහෙමනම් මෙහි ගන්නට ආත්මයක් මමයේ ගෑණියක් පුරුෂයෙක් කියලා ගන්නට මොකද තියෙන්නේ? මේකනේ පවතින මේ නාමස්කන්ධය මෙලෙසින් නැති වෙනකොට ඊළඟටලේ වෙන විට මේ පුරුෂයා මේ ගැහැණිය මේ ආත්මය නැති වෙනවා නිරුද්ධ වෙනවා මේක අනාත්ම ධර්මයක් මෙන්න මේ අනිත්‍ය අනාත්ම දර්ශනය අවබෝධ නොවීමේ මෝඩකම තිබෙන සාකල් අර මනෝ සංස්කාර ගලනවා. අර මනස නාම ධාතු ක්‍රියාවකින් දී වෙනවා. මෙන්න මේ සත්‍යය හරියට අවබෝධ වෙනකොට ඒ කියන්නේ මේක මමයේ මගේ ආත්මය දැනෙන්නට පුරුෂේක ආදී වශයෙන් අපි වැරදි සංකල්පනාවෙන් අල්ලාගෙන සිටියට මෙතන තියෙන්නේ මොකද්ද? ඇති ඇති නැති නැති යන නාම මාත්‍යයක් පමණයි. දැන් ඇති වෙන නාම මාත්‍රයේ ඊළඟ ක්ෂණේ වෙනකොට නැති වී යනවා නම් මේ ඉස්සල්ලා කනේ තිබුණු මම මගේ ආත්මය ඊළඟ ක්ෂණේ වෙනකොට නැහැ නේද? අනේ මෙතන කොතන මොකද්ද ආත්මයක් කියලා ගන්න තේරුවන්නේ? මම කියලා ගන්නට කොමක්ද ශේෂවන්නේ? කියන අවබෝධය ඇති වෙනකොට මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි කියලා අන්න අර නාමස්කන්ධ සම්පූර්ණයෙන්ම නිවි යනවා. එතකොට මේ නාමස්කන්ධය අල්ලාගෙන ඒ නාමස්කන්ධයේ පැවැත්ම නිසා යම් සංස්කාර දුක්ඛයක් අනාගතයේ ඇතිවෙන්නට තිබුණා නම් ඒ දුක්ඛ සමුදයත් එකින්දී පිළිහි යනවා. මෙලෙස නාමස්කන්ධයේ පැවැත්මට හේතුව සමුදයක්. ඒ නාමස්කන්ධයේ පැවැත්ම නිසා ඇතිවෙන දුක්ඛ සමුදයක් යන සමුදය දෙකම මේ නිරෝධානුපස්සනාවෙන් අපිට අත්දකින්නට පුළුවන් මේ ජීවිතයේදීම එසේ කෙනෙක් අත්දැක්කා නම් එහි තුරොට නිර්වාණ ධාතුව සිතට අවබෝධ වෙනවා වැටහි යනවා. අපේ භාවනාවේ පරමාර්ථය මේ නිර්මාණ ධාතුව මේ ජීවිතයේදීම අත්දැකීමටයි එම නිසා මේ පින්වත් අය සෑම දිනෙකම අද මුළු දවස පුරාම දුක්ඛ ඉන්දිය අනිත්‍යන පස්සනාව පැතුරු නිසා අද දුක්ඛ උපස්සනාව පැතුරවන්න මුළු විශ්වයම දුකෙන් වැටී යන ආකාරයෙන් කිසිම සංස්කාරයක කිසිම ස්වභාවයක් සුඛභාවයක් දකින්න දෙපා සුඛ සංඥාව පිටින් ගුණ යන තෙක්ම දුක්ඛානුපස්සනාව පැතුරවන්න එසේ පැතුරවා පැතුරවා පැතුරවා සිටින විට මේකේ විරාගයක් මේකේ සත්‍යයේ ප්‍රඥාවේ විරිය යාමක් ආදානයේ ජීවන යාමක් ඇති වෙනවා. එලෙසින්ම මේවා දුක්ඛය, මේවා දුක්ඛ සමුදය, මේ දුක්ඛ නිරෝධ ගාමී පටිපදාර්ය සත්‍ය කියන අවබෝධය ඇති වෙනොත් අන්න එනිදී සංසත්කන්දේ ආ ඇතිවීම නැතිවීම බල බලා සිටින නිරෝධානුපස්සනාව තුළින් සමුදය පදහන ආ අත්හැරලා දුක්ඛය දුක්ඛ සමුදය අත්හැරලා දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරලා නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට මේ සෑම දිනකටම මේ ධර්මස්කන්ධයේ කිනුනේ කුසලයේ බලයෙන් ඒ කාන්ත වශයෙන්ම මේ නාමයන්ගේ මේ රූපයන්ගේ නිරෝධයක් නාමයන්ගේ නිරෝධයක් අත්දකින්නට අදාගෙන වාසනාව ශක්තිය උදා වේවා දුක්ඛානුපස්සනාව වැඩේවා අනිත්‍යානුපස්සනාව වැඩේවා විකාරානුපස්සනාව තුළින් සාකේතුන වේවා මේ විදානුපස්සනාව තුළින් සම්පූර්ණ වේවා පටිච්චසමුප්පාදපස්නාව තුළින් ආදානීය විරුද්ධ වේවා නිරෝධානුපස්නාව අධ්‍යක්ෂණය තුළින් දුක්ඛයත් සම්බුද්ධ සත්‍ය නිරුද්ධ වේ අද අදම මේ භූමිය තුළදීම මේ සෑම දිනකටම ඉතා ඉක්මනින්ම නිවන සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශංසනය කරමින් මේ දේශනාව මෙතනින් නිම කරන්න. සෑම දිනකටම නිවන් සෝම අත්පත් වේවා.